පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බං සාදු සාදු සාදු වැඩමවදාලා අති ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව දැන් බොහෝ දුරට වර්ධනය වෙලා ශ්‍රවණය කරන බොහෝ අය අලුතින් ශ්‍රවණය කරන්න පටන් ගත්තත් පැරණි ධර්ම දේශනා හොයාගෙන අහන්න පටන් අරගෙන දක්වන ප්‍රතිචාර වලින් ඒ බව බෞද්ධ මාධ්‍ය ජාලයක් මට දැනුම් දීලා තියෙනවා පෞද්ගලිකවත් මාත් සමග සමහර අයත් සමසා සම්බන්ධ වෙලා ඒ පිළිබඳව අදහස් දක්වනවා. අපි යම්කිසි කටයුත්තක් කරද්දී කරපුවාම කරන්න ඉන්නකොට ඒ කරන කටයුත්ත නැවත නැවත නැවත නැවත පිරික්සා බැලිය යුතු වෙනවා. ඒ පිරික්සා බැලීම සිදු කිරීම සඳහා නොයෙක්වර නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව අතර වාරයේදී තැන් තැන් වලදී තැන් තැන් වලදී මම මේ ගාථා ධර්මය මූලික කරගෙන පත්‍රිකා ධර්ම දේශනා කිහිපයක් පවත්ලා තියෙනවා. නමුත් මේ දිනවල මේ දිනවල ටිකක් වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහන් වගේම ප්‍රත්‍යක්ෂා ධර්මදේශනා කිහිපයක් වැඩිපුර ප්‍රමාණයක් අපේ ධර්මදේශනා මාලාවට එකතු වෙනවා. එකතු වෙන්න හේතුව තමයි බණහාපු අපි කොතර මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙනද කියලා ඉතා ප්‍රායෝගිකව සොයා බැලුවේ නැත්තම් බණ කියන මටත් බණ කියන මේ අත්තන්ටත් නිවන් දකින්න නම් ලැබෙන්නේ නැහැ. බණ කියන මමත් බණ කියන අපි බණ අහන අපි ඔක්කොම අපි පිළිබඳව නැවත හැරී බැලීම. ඒක බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට අම්බලටික රාහුලවාද සූත්‍රයේදී ලබා දුන්න උපදෙස. රාහුල හාමුදුරුව අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේට රාහුල හාමුදුරුවෝ අපි ඔක්කොම දැනුනේ එකම විදිහට. සාවුල හාමුදුරුව අරමුණු කරගෙන සිවණක් පිරිසටම ලබා දුන්න උපදේශ තමයි පච්චවේක්තිත්වා පච්චවේක්තිත්වා කායේන කම්මං කාතබ්බං තමන්ගේ කාය කර්ම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. වාචාය කම්මං කාතබ්බං තමන්ගේ වචී කර්ම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. තමන්ගේ මනෝ කර්ම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. කොයි විදිහට බලන්න කියලා කිව්වේ කැඩපතකින් මුහුණ බලනවා වාගේ උදාහරණයකට එක්ක. කැඩපතකින් අපි මුහුණ බලන්නේ ඇයි? මුහුණ බලලා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අහන්නේ රාහුල හාමුදුරන් කැඩපත මොකටද කියලා. දැන් අපිත් ඒක තමයි අහන්නේ මොකටද? මොකද මොනව කරන්නද? ඒ තමයි මුහුණ බලලා මොකද කරන්නේ? කොණ්ඩේ අදනම් හදා ගන්නවා. අවුල් වෙලා අවුල් වෙලා නම් නේද? සුද්ධ කර ගන්නවා. මූණේ මොනවාරි ගෑවිලා තියෙනවා නම් හොද ගන්නවා. නේද? මූණේ පැහැපත් බව අඩුයි වගේ නම් පැහැපත් බව පේන විදිහට මොන හරි ගා ගන්නවා. ඔය හරි අදකුදු තියෙනව නම් නේද? ඇඳ ගන්නවා මූණ. ඔය ඔක්කොම කරලා කඩපිට බලලා පාරේ අරන් යන්න පුළුවන් විදිහට හදා ගන්නවා. හැමදාම හැදුවේ කොහෙද? කැඩපිටින් බලා හැමදාම හැදුවේ ශරීරය. නේද? ශරීරය විතරද අපේ ජීවිතය. නෑ අපේ හිත කියන්නේ ජීවිතේකට සාර්ථක. ශරීරය විතරක් හදන්නෝ අමාරු වී වැටති නේද? ශරීරය විතරක් හදුවට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් හිතත් හදන්න ඕනේ. ආගේ හිත හදනවා කියලා කියන්නේ මොකක්ද? ශරීරය අපිරිසුදු වෙනවාට වැඩිය ලොකු වේගකින් අපේ හිත අපිරිසුදු වෙනවා. ඒ අපිරිසුදු වෙන හිත නැවත නැවත නැවත නැවත බල බලා බල බලා හදන්න ඕනේ. ශරීරය අපිරිසුදු වෙන්නේ කුණු දූවිලි, තාඩිය ආදියෙන්. නේද? කෙලෙස් දුහිලි කියලා තමයි අහලා තියෙනව නේද? ඒකට හිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් දුහිලි වලින්. ඒ ඒ අපිරිසුදු වෙන හිත අපි ඒ වාගේ මුදවාගෙන හදාගුවේ නැත්තම් ඒ අපිරිසුදුභාවයෙන් අයින් වෙන්නේ ඉබේ නම් අයින් වෙන්නෙම නැහැ. ඉබේ නම් වෙන්නේ නැහැ. අපේ ඇඟේ කොච්චරවත් අඩුම ගානේ කයේ තියෙන කුණුවත් ඉබේ අයින් වෙන්නේ නැහැ නේද? ආ දැන් කුණු වැඩි අයින් කරන්න ඕනේ කියලා මේ පිටට එකතු වෙන දාඩියවත් දාඩියත් එක්ක එකතු වෙන කුණුවත් හැම ඇඹරිලා හැම බැරිලා එකතු වෙන කුණුවක් දැන් වැඩි කියලා අයින් වෙන්නේ එහෙනම් ඒවා අයින් කරගන්න උපක්‍රමයේ දුවා. ඒ වගේ සිත දිහා නැවත හරි හරි අපි ඔක්කොම බලන්න ඕනේ. මම හැමදාම මතක් කරනවා අපිට ලබා දීලා තියෙනවා සාම්පලයක්. මෙන්න හිතක් තිබිය යුතු විදිහ කියලා. මොකක්ද ඒ සාම්පලය? සහතන් වහන්සේගේ මානසිකාරය සිත. පහත් උත්තරයන් වහන්සේ තමයි මේ ලෝක රසය විඳින්නේ කියලා මම හැමදාම කියනවා. ලෝකයේ තියෙනවා මහා රසයක් විඳගන්න. ඒ තමයි නිරාමිෂ භාවයටපත් වෙලා සියලු බර දුරු කරලා ඇති කරගන්නා වූ සැපය. ඒ සැපයටපත් වෙච්ච ඒ උත්තරයන් වහන්සේලා විඳින්නා වූ සුවය පිළිබඳව එක තැනකදී අපි හැමදාම කියන රතන සූත්‍රයේ සඳහන් වෙන එක කාරණාවක් තමයි යතුන්ද කීලෝ පටවින් සිතෝ සියා චතුද්විවාතේබිය සම්පකම්පිය මේ සංග ගුණ ගැන කියනවා. ගම්මෝදරපර තියෙන ඉන්ද්‍රකීලයක් නොසෙල්ලෙන්නේ යම්සේද හතර පැත්තෙන් හමන හුලකට. නිකන් ගස් නම් ඔක්කොම හෙල්ලෙනවා. ඉන්ද්‍රකීලය කියන්නේ අටට හිටපු ලොකු කණුවක්. මේ හවල් ගම කියලා අඳුරගන්න ඉස්සර කාලේ. ඒ කණුව හතර පැත්තෙන් හමන හුලකට හෙල්ලෙන්නෙම නැහැ. අන්න ඒ වගේ කුමන ආකාරයක බාහිරයෙන් ලැබෙන කිසිම දෙයක් හින්දා අපිට බාහිරයෙන් අරමුණු ලැබෙන්නේ කොහෙන්ද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින්. මේ ඉන්ද්‍රියන් වලට බාහිරයෙන් ලැබෙන කිසිම අරමුණක් හින්දා සැලෙන්නේ නැති හිතක් තමයි රහතන් වහන්සේ තුල තියෙන්නේ. ආංගෙතෙන්ට ළඟා වෙන්නයි අපි ධර්මයේ ශ්‍රවණය කරන වෙන මොකටවත් නේද? එතකොට දැන් බල 200කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ මේ වෙනකොට අපි ශ්‍රවණය කරලා තියෙනවා. දැන් එතකොට මං හැදිලා නැත්තම් මං 400ක් යනකම් කියයි ඕන 600කුත් කියයි ඕන හා 5000 කිව්වා කියන්න ඕන ඒත් එහෙමනම් අපි එතනමයි ඇයි ඒ කවුද මාත් එක්ක මමත් බලන්න ඕනේ හැරි හැරි හැරි හැරි දවසින් දවස දවසින් දවස බණ කියන ගමන් මගේ කෙලෙස් කැපී ගිහිල්ලාද පෙරදා තරම් සැලීමක් නැද්ද ලෝකෙ ඉදිරියේ කෙලින් ඉන්නවාද ඕනෑම තත්වයක් අරත ගෙලින් ඉන්නවාද කියලා. හරිද? ඒකට අවශ්‍ය කරන ධර්මය මගේ තුලින් මගේ තුලින් ගලාගෙන ඇවිල්ලා මගේ කෙලෙස් ධර්මයන් යට කරලා හිර කරලා මරා දාන්න පුළුවන් විදිහට ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නිවන් මාර්ග කියලා අපි කියනවා නම් කියන්නේ ඒක විතරයි. එහෙනම් මේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කිරීම නිබඳව කළ යුක්තා. එහෙනම් දැන් බණ වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රත්‍යවේක්ෂා කළ යුතු වාර ගානක් වැඩි විය යුතුද නැද්ද ඇයි? අපි අපි අපිට ආදරේ නම් අපි අපිට කරුණා සහගත නම් මෛත්‍රී නම් අපි එකතු වෙලා කරන්න ඕනේ මොකද්ද? තම තමන්ගේ නිවැරදිභාවය ගැන පොකුරු ගැහිලා හරි නේද අඩුපාඩු ටික සකස් කරගන්න නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අද මම මෙන්න මේ වගේ පැත්තක් ගන්න යන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්න මම කියලා තියෙනවානේ ලෙඩක් හොයාගන්න වෛද්‍යවරයා ඒ ලෙඩේට බෙහෙත් දීලා එක මින්මක් පාවිච්චි කරනවා. සමහර විට ප්‍රෙෂර් එක පාවිච්චි කරලා ලෙඩේ අඩු වෙලාද කියලා බලනවා. ආ දැන් ප්‍රෙෂර් හොඳද? ප්‍රෙෂර් අඩු වෙලා නම් වැඩි වෙලා නම් නේද? ඒක තමයි මින්මට ගන්නෙ. සරින් සරේ සරින් සරේ මොකද කරන්නේ? රුධිර පීඩනය මයින්නවා. මනමල බලගෙන ආ දැන් හරියාගෙන ඉන්නේ සාමාන්‍ය තත්ත්වයට එන්නේ. සමහර වෛද්‍යවරු මේ ලෙඩේ හොඳද නැද්ද කියලා බලාගන්න මේ ලෙඩේ හින්දා වැඩියෙන් වැඩියෙන් උනනවා. මොකද කරන්නේ? උණ පරීක්ෂා කරලා බලලා උණෙන් හොයාගන්න ලෙඩ යටටලා කියලා. දැන් ඩෙන්ගු වගේ සමහර ලෙඩවලට අර මොනවද ප්‍රතිදේහ නේද? ප්ලේට්ලට් කියලා මෙයා කියන්නේ එන්නේ ඒ වයින් බලනවා මන මන මන මන ලෙඩේ අඩු වෙලාද කියලා හොයාගන්න ඒ වගේව පාවිච්චි කරලා. තේරුම්? ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලත් අපි තුල තිබිය යුතු එක් ගුණයක් හරි අරගෙන. ඒතරෝ කොහොම වෙනස් වෙනවන්නේ දැන් පැව ප්‍රතිදේහ කියන ඒවා අඩු වෙන ඡේදවලදී සමහර විට රුධිර පීඩනයේත් අඩු වැඩි වීම වෙනවා. ඒ වගේම තවත් නොයෙකුත් අඩු වැඩි වීම වෙනවා. නමුත් එක සාධකයක් ගත්තාම හුඟක් ඒවා අල්ලගන්න පුළුවන්. ධර්මයේ තුලත් එක එක කෙලෙස් ධර්මයන් වැඩි වෙනකොට අනිත් කෙලෙස් ධර්ම වල බලපෑමක් තියෙනවා. නමුත් එක කෙලෙස් ධර්මයක් අඩු වෙනකොට ඒක අඩු වෙන්න අනිත් ඒවාත් හේතු වෙන හින්දා එක පැත්තකින් අපිට යමක් හිතා ගන්න පුළුවන්. කෙලෙස් මූලයන් තමයි ලෝභ දේශ මොහ කියලා කියන්නේ. ඉතින් අද අපි අද දවසේ ප්‍රත්‍යක්ෂා තුලින් සිද්ධ කරන්න බලන්නේ හැරිලා ආපහු බලන්න කියලා. හැබැයි මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙම අපි බලන්නත් ඕනේ මේක. හරි? වඩා හොඳ මොකක්ද? ලෝභය ගැන බලන එකද දේශය ගැන බලන එකද අද දවසට හොඳ? ආ ඔය පැත්තේ මේ යනවා කියලා වෙන දේශය ගැන බලමු කියලා. නේද? සියුම් තැනකවත් දේශය උපදින්නේ නැති වෙන ජීවත් වෙන්න කොච්චර අමාරුද කොච්චර අමාරුද නේද එහෙනම් ඒක මහා පුහුණුවක්ද නැද්ද ඒක මහා පුහුණුවක් ඒකද මේ ඉපෙරලත් මම මේ ගැන කතා කරා නැවත් නැවත නමුත් නැත් කතා කරන එක ප්‍රශ්නයක් නැහැ හැම කෙනෙක්ම තමන්ගේ හිත දිහා හැරිලා බලන්න ඕනේ ඕනෑම අකටයුත්තක් හමුවේ මට දේශයෙන්තරව ඉන්න පුළුවන්ද කියලා. මේ සඳහා අපි භාවිතා කරපු උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රිය. අනිත් එක තමයි අනාත්ම සංඥාව. මේ දෙකම භාවිතයට ගත්තොත් දේශ මාත්‍රයක් වන්ත ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මම කිව්වා මේ දෙකම හොඳින් වඩන්න කියලා. වඩනවා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න ඕනේ. වඩනවා කියන්නේ මොකද්ද? වර්ධනය කරනවා කියන එකයි. අපි යනවා උත්සවයකට. යන ගිල ගේට් එකේ ඇතුල් වෙනවා. එක පැත්තක ඉන්නවා අපි ගොඩාක් කැමති කට්ටිය. අනිත් පැත්තේ ඉන්නවා ඒ කට්ටියටත් වඩා අපි ගොඩාක් කැමති කට්ටිය. අපේ ශරීරය හැරෙන්නේ කොයි පැත්තටද? අඩු පැත්තටද කැමැත්ත අඩු දෙපැත්තටම කැමති. ශරීරය හැරෙන්නේ කොයි පැත්තටද? වඩා කැමති පැත්තට. ඇයි ඒ මොකද්ද පාවිච්චි වෙන්නේ? ඇතුලේ ඇති වෙන වැඩි කැමැත්ත. ගිරේ ඇතුලට සර්පෙක් එනවා. ඒක වෙලාවක අපිට හිතෙනවා ඉසදෝර සර්පයා දැකලා අර මොළයා කියලා. ඒ වෙලාවෙම අපිට හිතෙනවා මෙයාව පොඩි කරොත් මෙයාව චරු වුණොත් මෙයාට කොච්චර රිදෙනවද? මෙයාට කොච්චර අපහසුද කියලා හිතෙනවා. ආයෙ හිතනවා ඒ වුණාට මගේ දරුවා නේද? මෙයා මොකටද මං හදාගත්ත ගෙට ආවේ? ඒක මගේ කැලේ යා කැලේ ඉන්න ඕනෙක් කෙනෙක් කියලා හිතනවා. ඔය වගේ දෙපැත්තටම යන ස්පීඩ් එනවද නැද්ද ඕනෙම වැඩක් කරන්න ගියාම. එතකොට අන්න ඒකේ ක්‍රියාත්මක වෙන්නේ කවුද? ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වැඩි වැඩියෙන් ප්‍රබල සිතිවිල්ල. වැඩියෙන් ප්‍රබල සිතිවිල්ල. අන්න එතකොට අපිට වගකීමක් හම්බ වෙනවා. මොකද්ද? කුසල සිතිවිල්ල ප්‍රබල කරගන්නත් අකුසල සිතිවිල්ල නේද අඩු කරගන්නත් කිසිම වෙලාවක ජීවිතයේ කොතනකදවත් Tamanට නැගිච්ච අකුසල සිතුවිල්ල නැවත උඩට එන්න දෙන්නේ නැති විදිහට කුසල සිතුවිලි අපේ සිත් තුළ ප්‍රබල කරගන්න ඕනේ ඒක පැහැදිලිද නැද්ද? ඉතා පැහැදිලිද නැද්ද? ඉදෙන් විදේ විදෙන් විදේ අපි කොච්චර කුසලයේ තුලම ජීවත් වෙනවා කියලා හිතුවත් ඒක කරගන්න බැරි වෙලා පෙරදිලා වැටිලා එද අසාර්ථක වෙලා ලෞකික ජීවිතේ පවා පාඩම් කරනවා කියලා හිතා ඉඳලා පිරමිඩයට යට වෙන හැටි. නේද? එක එක දේවල් කර කර ඉන්නක මම මගේ ව්‍යාපාරය දිනු කරගන්න සමහර දවස්වල පුදුම උනන්දුවක් තියෙන ලෞකික ජීවිතේ දිනු කරගන්න. ඒ එදාට හිතෙන්නේ නැවල් මම ආය ඉන්නේ පැත්තටම ගිහිලා තමයි නවදින කියලා සැලසුම් හදනවා අනිත් අයට කෑ ගහනවා ඔයාලත් එක්ක මේක කරන්න බෑ කියනවා බලනවා මගේ දිහා කියනවා කී කිය මෙයා උදේ ඉඳන් පටන් ගන්න සතියක් විතර තදට වැඩ. හැබැයි ටික දවසක් ගිහලා බලනකොට අනිත් පැත්තට වැඩි පිළිගෙන ගතිය තියෙනවද නැද්ද? ආ ඊළඟ සැරේ අර වගේ රිතුවිල්ලක් ආවම කියන්න ලැජ්ජායි වගේ. ඒ මොකද කුසල් වර්ධනය වෙනවා වගේම අකුසලයට යට වෙලා වැටිලා නේද? ඉතින් කර කියා ගන්න දෙයක් නැත්ව අසරණ වෙන අවස්ථා තියෙනවා. ඒ ඔක්කොටම හේතුව මොකද්ද කියලා දැන් අපිට තේරෙන්න ඕනේ. ඇයි? නැගෙන කුසලය වගේම අකුසලයක් අපේ ළඟ වර්ධනය වෙනවා. කුසලයේ වැඩෙන්න තියෙන ඉඩකඩද අකුසලයේ වැඩෙන්න තියෙන ඉඩකඩද වැඩි? අකුසලයේ වැඩෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අකුසලයක් එක්ක පොරාලන්නටයි අකුසලයක් එක්ක සටන් කරන්නට කුසල් සිතින් වර්ධනය කරන්න ඕනේ. කුසල් වැඩි වීම සහ අකුසල් වැඩි වීම කියන එක ගැන මෙන්න මේ වගේ උදාහරණයක් තියෙනවා ධර්මයේ තුල. හරි. සැඩ පහරකට හවුනා වාගේ කියලා. හරිද? හැඩපහරක්කට අහු වුණොත් හැම වෙලේම අදින්න කොහටද? ගලාගෙන යන පැත්තට. උඩට යන්න නම් පීනන්න ඕනේ. එතන ටිකක් මහන්සි වෙලා පීනන එක පොඩ්ඩක් නැවැත්තුවොත් එක තැනින්වත් උත්සාහයක් තියෙන්න ඕනේ. අන්න බලන්න අකුසලය හරියට පල්ලෙහාට හවෙච්ච හැඩපහර වගේ. එතකොට මම වීරයෙන් කටයුතු කරන මට හදිස්සියේ වීරය හීන වෙලා පොඩ්ඩක් නැවැත්තුවොත් මම සෑහෙන දුරක් පල්ලෙහාට ගිහිල්ලා. පල්ලෙහාට ගියේ එකේ තියෙන පාඩුව මොකද්ද? අමාරුවෙන් පීනපු ටික ආය පීනන්න ඕනේ. නේද? හැබැයි ඒ වගේම බුදුජානක වහන්සේගේ ධර්මයේ තවත් හැඩපහරකට අපි අහු කරනවා. සෝතාපන්න කියන්නේ මොකද්ද? හැඩපහරට අහු වෙච්ච එක්කෙනා. තුන් හැඩපහරට. නිවන කියන හැඩපහර නියත සම්බෝධි පරායන කියලා කියනවා. සෝතාපන්න වුණොත් කෙනෙක් ආය කෙලෙස් හැඩපහරට අහු වෙන්නේ නැහැ. දැන් මොන පාරේ ඉන්නේ? නිවන් දැකලා තමයි නවතින්නේ. හරි? එහෙනම් අන්න අපිට පුළුවන් තරම් ඉක්මනට ඔය සැඩ ප්‍රහාරයෙන් අත මිදලා නිදහසේ ඉන්න පුළුවන් තැනකටපත් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? කුසල සිතුවිලි වර්ධනය කරගන්නට ඕනේ. කුසල සිතුවිලි වර්ධනය කරගන්නට ඕනේ. අපේ సంతානයේ සිතුවිල්ලක් වර්ධනය වෙන්නේ මොනවා කළොත්ද? මේක හොයාගන්න තියෙන ලේසිම වැඩේ අකුසලයක් වර්ධනය වෙච්ච හැටි දිහා බලන එක. මොකද ඒක පුරුදුයිනේ. නේද? කෙනෙක් කෙරෙහි ඇතිවෙන බැඳීම ආදරය කියන්නේ පින්වත්නි රූපයක් දැකලා ඒ රූපයට අදාළ කෙනාට එයා hina වෙන විදිය හොඳයි, එයා කතා කරන විදිය හොඳයි, එයාගේ හැසිරීම කරුණාවන්තයි, එයා මට නපුරුකමක් කවදාකවත් කරන එකක් නෑ වගේ ඒ දේවල් දැක සතුට ඉපදී ඒ දේවල් වලට ඇලී යම් බැඳීමක් ඇති කරගන්න පරිේෂණ කරන වෙලාවේ අපේ හිත හරි අනිත් පැත්තෙන් ලාභයක් ලැබුණොත් ඒ පැත්තට ප්‍රතිචාරයක් ලැබුණොත් Tamanට මොකද වෙන්නේ? අදින් තෘෂ්ණාව පහළ වෙනවද නැද්ද? ඒ තෘෂ්ණාවත් එක්ක ආදරයක් උපදිනවද නැද්ද? ඒ ආදරයත් එක්ක යම්කිසි මගේ වගේ අදහසක් එනවද නැද්ද? ඒ මගේ වගේ අදහසත් එක්ක මසුරුකමක් හැදෙනවද නැද්ද? වෙන කෙනෙකුට නම් දෙන්න බෑ කියලා මසුරුකමක් හැදෙනවද නැද්ද? මේ මසුරුකමත් එක්ක රකින්න ඕනේ කියලා අදහස් වෙනවද නැද්ද? ඒ රකින්න ඕන කියන එකත් එක්ක ඕනෑම එද පාපයක් කරලා හරි රැක ගන්න ඕන කියලා අදහස් වෙනවද නැද්ද? අන්න බලන්න මොකද මේ වෙන්නේ? ඒ හැම බැඳීමක්ම අකුසලයක්ද නැද්ද? එවැනි අකුසල වලට හේතු වෙන්නේ මම කිව්වොත් ඇතිවෙච්ච සියුම් වැඳීම ඇතිවෙච්ච සියුම් කැමැත්ත නැවත නැවත නැවත නැවත කැමැත්තෙන්ම මගේ වගේ කියලා සටහන් පිරික්සනවා අපි මගේ වගේ කියලා දැනෙනවා නේද? එතන මසුරුකමෙන් හිතනවා පැත්තකට වෙලා හිතනවා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා ඒ ගැන ආදරයෙන් ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන හැඟීම ප්‍රබල වෙනවද දුබල වෙනවද? දුබල දුබල වෙනවද ප්‍රබල වෙනවද? ප්‍රබල වෙනවා. නේද? යම්කිසි කෙනෙක් ගැන පුංචි තරහක් ඇති වුණාට පස්සේ තරහෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තරහ කියන හැඟීම දුබල වෙනවද ප්‍රබල වෙනවද? ප්‍රබල වෙනවා. ඊට පස්සේ නවත්ත ගන්න අමාරු වෙනවා. නේද? පාපයට බය නැතුව යනවා. පාපයට ලැජ්ජාව නැතුව යනවා. එහෙනම් මම මේ කියන දේවල් එක්ක මේ අතන්ට තේරෙනවද? මගේ මනස නිවැරදි තැනකට අරන් යෑමේ වගකීමක් මට තියෙනවා කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? අකුසලය වර්ධනය වුණේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමෙන්. කුසලය වර්ධනය කරගන්න කුමක් කළ යුතුද? මෛත්‍රිය වර්ධනය කරගන්න කුමක් කළ යුතුද? අසුභය වර්ධනය කරගන්න කුමක් කළ යුතුද? බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙලා එන්න නම් කුමක් කළ යුතුද? නැවත නැවත නැවත නැවත මෙනෙහි කළ යුතුද නැද්ද? නැවත නැවත නැවත නැවත කරන ප්‍රබල මෙනෙහි කිරීමට කියනවා එක තැනකටම වෙලා ඉඳගෙන දුක මූලගතෝ වා ආරණ්‍යගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ආදි වශයෙන් ඉතිපටිසංචික්කති චක්කුංගනත්තා රූපංගනත්තා සෝතංගනත්තා සද්ධානත්තා මේ විදිහට නැවත නැවත නැවත නැවත හුඟක් අමතහන් ඉදිරියේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මෙනෙහි කරන්න කියලා. එන්නේ මෙනෙහි කිරීමට කියනවා මොකක් කියලාද? අනුපස්සනාව නැත්නම් භාවනාව කියලා. එහෙනම් මේ විදිහට කරොත් අකුසලෙන් ගැලවෙන්න පුළුවන් දෙයිද? පුළුවන් දෙයිද? පුළුවන්. අකුසලයට යට කරගෙන ජීවත් වෙන්න පුළුවන්. පුළුවන්ද පුළුවන්මයිද? ඔයකදී එදිතර උත්තරයක් ඕනේ එහෙම බෑ. පුළුවන් පුළුවන්මයි. මං කියවෙන්නද කියන්නේ? මං කියවෙන්නද කියන්නේ? නෑ දුම්බර මේ දැන් කිව්වේ <laughs> ඒක හරියන්නේ නේද කවුරුත් කිව්වට නෙවෙයි අත්නාව ඥානියාත ඒක තමයි ධර්මයත් එක්ක අපි කළ යුතු දේ තමන්ගේ අත්ලාන්තයෙන් බුදුදාන වහන්සේගේ ධර්මය කවුරු කිව්වත් නැතත් ඒක හරියටම හරි මෙහෙමයි කරන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. හරි. කරලාද කිව්වේ? කරලාද දැන් ඔය වැඩේ ඔය කියන්නේ? නෑ නෑ. කරලා කරන්න ඕනේ කරන්න කලින් විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ දේ කරොත් මේ දේ වෙනවමයි කියලා. ඒක තමයි තියෙන එහිපස්සික ගුණය ධර්මයේ තියෙන. ඔබ තර්ක කර කර ඉන්න දෙයක් තියෙනවද ඔක්ක ගැන අය? නෑ. එහෙනම් මා තර්ක හේතු, මා ණය හේතු. හරිද? මේ කිසි දෙයකට අහු වෙන්නේ නෑ ධර්මය. එහෙනම් අන්න ඒ විදිහට අපි ධර්මය ගැන විමසන්න ඕනේ. ඒ විදිහට පිරිසිදු කරගන්න පුළුවන්. එතකොට අපිට සැකහැර ධර්මය තුල ඇසිරෙන්න ශාසනය වර්ධනය කරන්න පුළුවන්. ශාසනය කියන්නේ මොකද්ද? සසුන කියන්නේ මොකක්ද? සසුන කියන්නේ හස්න කියන එකයි. හස්න කියන්නේ පණිවිඩය කියන එකයි. එහෙනම් බුදු සසුන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය හරිද? ඒකට සාස්ත්‍රු ශාසනය කියනවා. ඒලාවට සංඝ ශාසනය කියලා. ඒකෝර මේ අත්තු කියන සංඝ ශාසනය කියලා ආවා. වැරදිද? නෑ සංඝයා වහන්සේගේ පරිවිදේ කියන එකයි. ඒකෝට එහෙමනම් අපිට මේ වගේ පරිවිදයක් හම් වෙනවා සංඝයා වහන්සේගේ. බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේ විදිහට ශාසනයේ යෙදෙනවා කියන්නේ මොකද්ද එතකොට? ඒ පරිවිදයට අනුව තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න එක. එහෙනම් මේ පරිවිදය එහි පස්තිකයි ඒ පණිවිඩය Taman තුලින් දකින්න පුළුවන් එකක්. ඒ පණිවිඩය භාවිතයට ගන්න ඕනේ. ඒ පණිවිඩය භාවිතයට ගත යුතු දෙයක්. භාවිතයට ගන්නවා කියන්නේ මොකද්ද මම? එහෙනම් වැඩේ කරන්න ඕනේ එකක් ඒක. නොකරින්න ඕන එකක් නෙවෙයි. හොඳයි. දැන් බලමු අපි එහෙමනම් කොහොමද දේශයෙන් ගැලවෙන්න දැනට තියෙන தත්ත්වය මොකක්ද කියලා. දැන් ඉස්සල්ලාම අපි කරන්නේ මොකද්ද? මම බොහෝ බණ අහලා තියෙනවා, මෛත්‍රිය වඩලා තියෙනවා, ආනාපානය වඩලා තියෙනවා. ඒ තුලින් මම ප්‍රායෝගිකව ඊයේ පෙරදුනාද? පෙරේදා පෙරදුනාද? හැම වෙලේම පුරුදු වෙන්න ඕනේ පෙරදුනාද කියලා බලා ගන්න. පෙරදුනොත් මොකද කරන්න ඕනේ කියලා මම මතක් කරලා තියෙනවා. නමුත් දැන් ප්‍රත්‍යක්ෂානේ ආයෙ මතක් කරන්න ඕනේ. මොකද උදාහරණයක් කාට හරි මතකද? ගියේ වෙනවා වැස්සට. හොඳට පේනවා වහලේ තියෙන හිල. දැන් මේ වහින වෙලාවේ මම වහලේ හදන්න යනවාද? නැහැ. මේ සමක් කර මොකක් කර තියලා යන්තම් පරිස්සම් වෙනවා. දැන් බෑවා. වහලේ තේරුණා. දැන් ඉතින් ආය හදන්න ඕනේ. එහෙනම් දැන් වහින්නේ නැහැ. දැන් තේරෙන්නේ නැහැ. හදන්න ඕනද? හදන්න ඕනේ ඇයි? ආය වැස්සත් වෙනවා. මට හොඳටම තරහ ගියා. තරහ ගිහලා මං කාට හරි බැනගෙන බැනගෙන බැනගෙන ගියා. හරියට අඬ තෙමුණා වගේ. දැන් මගේ තරහ අඩුයි. දැන් මට යා මූලට හම්බුණත් බයින්නේ නෑ. දැන් මට හිතෙන්නේ මොකද්ද? අපරාධ මම බෑන්නේ. ආය නම් මම බයින්නේ. ආය නම් බයින්නේ නෑ කියලා අදහසකුත් තියෙනවා. එහෙම ආය නම් මම බයින්නේ නෑ හිත රිදවන්නේ නෑ කියලා අදහස් ගන්න වෙලාවක් නැද්ද? තියෙනවා. තිබ්බට ආය තරහ ගියාම මොකද උනේ? ඒක ආය බෑන්නා. එහෙනම් මේ වෙලාව හරියට ඒ මොකද්ද වැස්සාව වගේ. එහෙනම් මේ වෙලාවේ මම පිරිසිදුව ඉන්නකොට නම් මං හරි හොඳයි. නේද? පොගර් මං කියන්නේ මොකද්ද? විතක දෙවිවරු වගේ ඉන්න අය, දිව්‍යාංගනාව වගේ ඉන්න අය විතක යස්ස යස්සනියෝ වගේ. නේද? මොකද මේ? අරග තමයි වැඩේ. පහළ කෙමෙන ස්වභාවය තියෙනවා. අපිට දැනෙනකොට අපි අහවල් තැනදී පෙරදුනා කියලා පින්නන්නේ පෙරදී එතන පෙරදීම එතන අතහරින්න එපා. අපි මොකක් හරි එකකින් දිනපුවාම නම් ඒ දිනුම අපි අරන් එනවා. ඒක තමයි අපේ ලක්ෂණය. මොකක් හරි එකකින් දිනපුවා මේ දිනුම ඉක්මනට අරන් ගිහලා ලෝකෙට පරකාසට කෑ ගහනවා. නමුත් රහත් උත්තමයා තමන්ගේ ගුණය අඟරනවා. හරිද? එතකොට සෝවාන් පුද්ගලයා තමන්ගේ වැරද්ද හංගන්නේ නැහැ. එහෙනම් අපි අරගෙන එන්න ඕන කොහේ හරි තැනකදී තරදුනහම අරගෙන ඇවිල්ලා සුරක්ෂිතව තියාගන්න ඕනේ. තමන් දිනපු දේ නම් සුරක්ෂිතව තියාගන්න ඕනේ, හංගලා තියාගන්න ඕනේ, අරංගාවට කමන්නේ හංග ගන්න ඕනේ. ඒකෙන් Tamanට සන්තෝෂය උපදින හින්දා. පරිවිච්ඡති හංගන්න එපා. Tamanටවත් හංගන්න පද්දර අරන් එන්න කියලා එන්න එපා. හැම වෙලෙම අරන් එන්න ඕන, අරන් එන්න ඕන ඉන්න තැනකට. ඇයි? පත්පරීක්ෂා කරගන්න. මෙතනදි මම පෙරදුනා, මෙතනදි මම පෙරදුනා. මේ වැරද්ද මං අනිවාර්යෙන් ආය එන්න දෙන්නේ නැති වෙන්න හදාගන්න ඕනේ ඔන්න ඔය වාක්‍යයට යටින් ඉරක් ගහගන්න ඒ විස්තර කතාන් ලියනකොට ගුරුවරුන් මොකද කරේ අපිට වැදගත් දෙයට යටින් ඉරක් ගහගන්න කිව්වා එතන වැදගත්ම දේ තමයි මගේ යටින් වැරදුනා ආය වැරදින්නේ නැති වෙන්න මම මගේ හිත හදන්න ඕනේ හදන්න ඕනේ නැත්තම් වරදිනවාමයි බොහෝ දෙනෙක් ඇඩියෙන්ම වරද්ද ගන්න තැන තමයි රාගය කාමය කියන තැන ඒ තැන්වලදී කොච්චර අසරණ වෙනවද? පොළොව නරකුණා වගේ වෙලා ඒකට ඇදීලා යනවා. කොච්චර අසුබය දැනගත්තත් නේද? මොන දේ තිබුණත් ඒක ඇදිලා ගිය තැන මහා විශාල හානියක් සිදු කරගන්නවා. පස්සේ අනේ කොටා ගන්නවා, විශාල හානි කරගන්නවා මුළු ජීවිතේම විදෝන තත්ත්වයකටපත් වෙනවා. නමුත් එවැනි තත්ත්වයන් වලටපත් උනේ ඒ පත් වෙච්ච කෙනාගේ වැරද්ද නෙවෙයි අපි ඇත්තට හරිය දොස් කියනවා දැක්කහම. නෑ මෙහෙම හැදෙනවා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා. නමුත් හිතා සත්‍යවාදීව හිතලා බලන්න අපේ පින්වත් මේ යම් තැනක සිතුවිල්ලකින් හරි ක්‍රියාවකින් නෙවෙයි සිතුවිල්ලකින් හරි අන් අය ගැන වැරදි අය ගැන වැරදි අය කියන්නේ Tamanට ගෝචර නොවිය යුතු අය ගැන කාගදහස් පහළ වුණේ මගෙන් අවස්ථාවක් ඇතුවද? අපි මහලොකුට කියන මට ඉවසන්න පුළුවන් නම් මොකද හරිත බැරි කියලා. හරි. බෑ තමයි. ඒ මොකද්ද එක එක කෙනාගේ එක එක කෙනාගේ ඉවසීමේ සීමාව පහත් උස් සමහර අය උසස් වෙනවා සමහර අය පහත් එයා ඒ ඉවසීමේ සීමාව උස්සා ගන්න දන්නේ නැහැ කුසල් වර්ධනය වෙලා නැත්නම් ඉවසීමේ සීමාව තියෙන ගොඩක් පල්ලහා එහෙම ඉක්මනට කඩාගෙන වැටෙනවා ඒකින්ද අන්න ඒ බව දැනගත්තොත් අර බලන්න ඒ බව දැනගත්තම අපිට නැගෙන්නේ මොන සංඥාවද අනාත්ම සංඥාව නේද ඒ මොකද්ද? මටවත් අන් අයටවත් මේ නැගෙන කුසලය මට ඕන වෙලාවට නවත්තන්නවත් මට ඕන විදිහට පවත්වන්නවත් පුළුවන්කමක් නැත්තේ නෑ නැගෙන කුසලයවත්වත් නැගෙන අකුසලයක් හේතු අනුව සකස් වෙනවා විනා මොකද හේතු අනුව සකස් වෙනවා කියලා කියන්නේ හ්ම් ඒ බලන්න ඊතර දුර ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි අපිට බැනගෙන බැනගෙන යනවා අපි ගිහිල්ලා කියනවාද ආ ඔයාලට බයිනවා නේද? පොඩ්ඩක් ඉන්නවා. මං තරහ ටිකක් අරන් එන්න. එහෙම කියනවද? ඈ එහෙම කියන්නේ. ඒ ළඟකදීම මම ආයෙ මතක් කරපු උදාහරණයක් තියෙනවා. ඒක අපිට හොඳටම වටහා ගන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ බල කියන වෙලාවේ කවුරු හරි ඇවිල්ලා මට පරස වචනේ මැනගෙන මැනගෙන යනවා. මෙතෙන්ට ඇවිල්ලා. මෙතන ඉන්න ඔක්කොම හැසිරෙන්නේ එකම විදිහටද? මේ ඉන්න ඔක්කොම ගහන්න පයිද ඒ කට්ටිය? නෑ. සමහර අය ගහන්න පණි. සමහර අය හිතගනී හිතගෙන බණි. සමහර අය ඉඳගෙනම බණි. සමහර අය පැත්තකට නම් මොකක් හරි හොරයක් තියනවා නේද? ඒක අල්ලගමු කියලා ඉදී. සමහර අය උපේක්ෂාවෙන් ඉදී. මොකද එක එක්කලා දෙකේ විදිය උනේ. මේ දැනුම අපි ඔක්කොම ඇහෙන් බලාගෙන හිටියේ. කනෙන් අහගෙන හිටියේ. එකම සිද්ධිය දැක්කේ ඇහුවේ. නේද? ඒ ඒ කෙනා ක්‍රියාත්මක උනේ ඒ ඒ කෙනාට ඇති වෙච්ච හැඟීම අනුව, චේතනාව අනුව. හවුද නැද්ද? දැක්ක එකම සිද්ධිය ඇති වෙච්ච චේතනාව වෙනස්ද නැද්ද? කොහොමද එමුනේ? ඒ කෙනාගේ අතීත භාවිතය අනුව මංගර දන්න විදිහ නේද? ස්වාමීන් වහන්සේලා ගැන හිතාගෙන ඉන්න විදිහ. ඒ එක එක බොහෝ දේවල් අතීතේ ආ මෙනෙහි කරලා තියෙන දැනගෙන තියෙන දේවල් අනුව නේද ඒ එක එකකට චේතනාවල් එන්නේ එහෙම නැද්ද එහෙම නොමනේ අය කිසිම කතාවක් නැහැනේ එහෙනම් අතීත භාවිතය අනුව තමයි අපිට චේතනාවක් එන්නේ අතීතේ භාවිතා කරලා තියෙන විදිහ අනුව තමයි චේතනාවක් එන්නේ මේ බලන්න මම ඔය ඇතිවෙච්ච දේහසහගත චේතනාව මට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි බයින එක අහගෙන හිටපු දැක්ක අයට ඇති වෙන දේහසහගත චේතනාව මම උපමා කරන්නේ හැමදාම කරන්ට් එකක් උපදිනවා කියලා. ඒක කරන්ට් එකක් නෙවෙයි ඒක ඒක. ඒකෝට මේ ඔක්කොමලා මැෂින් වගේක් කියලා හිතන්න. හරිද? මේ ඔක්කොම මැෂින් වගේක්. එතකොට මෙත් ඒ මැෂින් වල කරන්ට් එක උපදින්නේ දකින්න අහන විඳින දේවල් වල නනුව. කරන්ට් එක කියලා උපමා කරේ මොකේටද? හිතක උපදින චේතනාවට. හරිද? දැන් මේ එකම සිද්ධිය වෙනකොට අර අපි දන්නවනේ එකම කරන්ට් එක එහා පැත්තෙන් ආවත් ඒ ජෙනරේටර් වල හැටි හැටියට තමයි එතෙන්ට කරන්ට් එක යන්නේ කියලා. නේද? ඒ වගේ මේ එක එක තැන ජෙනරේට් උනේ නේද? ගොඩ ගැහෙන්නේ ඒ ඒ ඩයිනමෝ හැටියට ඒ ඒ ඒ ජෙනරේටර් හැටියට ඒ තැන තියෙනවා. ඒතකොට ඒ කෙනාගේ අතීත භාවිතය අනුව තමයි මේ තැන් තැන් වල කරන්ට් එක උපදින්නේ. ඒක මේ මැෂින් වල විදිහක්ද නැත්නම් භාවිතයේ විදිහක්ද? මේ මොහොත ගත්තොත් මට වෙනස් කරන්න බෑ උපදින. හොඳටම තරහ ගිලා ගහන්න දෙන එකට මං කියනවා අර අරයා වගේ ඉඳන් ඉන්නකො. එහෙම පුළුවන් නම් හම්බුනේ. ආ ඉඳගෙන ඉන්නවා. එහෙම පුළුවන්ද කියලා. ඇඟට පයින්නවා මෙයාගේ. නවත්තන්න බෑ නේද? ඒ මොකද කරන්ට් එක ඉපදිලා තියෙන්නේ. එහෙනම් අත්‍තරම අපි ඔක්කොම මැෂින් වගේද නැද්ද? මොකද කියන්නේ? අපි ඔක්කොමලා ඒ කෙනාට ආවේනික මැෂින් වගේ නේද? පිළිගන්නවද? එහෙම නේද? ආ එහෙම තමයි. අන්න ඒ හැඟීම උපදවා ගැනීම අපේ సంతාන තුළ ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක් ඒක. නේද? ඒ උපදින හැඟීම එයාට අයිති නැහැ. දැන් මම මේ කරන්නේ ජෙනරේටර් වෙනස් කරන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ජෙනරේට් වෙන කරන්ට් එක පොඩ පොඩ වෙනස් කරනවා. හරි ඉතින් ඒක වෙනස් වෙන දේ අහු වුණේ නැත්නම් අරක එහෙමම තමයි තියෙන්නේ. හරි දැන් එන අපි කවුරුත් මැෂින් වගේ. අහපු, දැකපු, අතීත භාවිතා කරපු, දැනගත්ත, දැනගෙන හිතේ රැඳිච්ච දේවල් අනුව තමයි නේද නැවත නැවත හිතේ හටගන්න ස්වභාවයටපත් වෙච්ච දේවල් අනුව තමයි මෙතන කරන්ට් එක උපදින එක තීරණය වෙන්නේ. ආ මොකද්ද එතකොට අපි හැමදාම කියන උදාහරණය? ගෙදර තියෙන එළවලු කපන මැෂින් එක. හරි? මේකටත් ඇත්තටම අර කරන්ට් එක දාපුවාම මේකේ මෝටරේ දුවලා මේකේ එළවලු කැපෙනවා. දවසකට මගේ ඇඟිල්ල කපනවා මේකට. දවසට මගේ ඇඟිල්ල කැපෙනවා මේ මැෂින් එකට. මම මැෂින් එකත් එක්ක මට තරහ යනවද? මැෂින් එකත් එක්ක මට තරහ යනවද? පොඩ්ඩක්වත් මේ ගෙලවලු කපන මැෂින් එක ඒකට මගේ ඇඟිල්ල කපන්න නැතුව ඉන්න තිබ්බා බලා ගන්නම්කෝ මම කියලා තරහ යනවද ඉඳලාම තරහ යන ඉන්නවා තරහ ගිල මැෂින් එක පොලේ ගහුවොත් කවුරු හරි කෙනෙක් එයාට අපි කියන්නේ මොන වගේ කෙනෙක් කියලාද පිස්සු කියලා කියනවා නැත්තම් මෝඩ තකතිරුවෙක් කියලා කියනවා නේද ආ ඒ කියන්නේ මැෂින් එක තරහ ගන්න අය මෝඩ මොකටද නැද්ද? දැන් චිත්තකට ඉස්සෙල්ලා අපි තීරණයක් ගත්තා අපි ඇහැ කරනාසේ දිව ශරීරයට පේන දැනෙන හැඟෙන දේවල් වලට අනුව හැඟීම් උපදන මැෂින් වගේ කියලා. නේද? ඊතර ජීවත් වෙනකොට හරියට එහෙනම් මොකක් එක්ක ජීවත් වෙනවා වගේද? මැෂින් සහිත කර්මාන්ත ශාලාවක ජීවත් වෙනවා වගේ. අපේ ගෙදර ජීවිතේ. හරිද? සමහර මැෂින් හරි පරණයි. පරණ මැෂින් වල වැඩ කරන්න ගියාම හරියට සද්දයි වෙලාවට. නේද? සමහර අලුත් මැෂින් වල සද්ද එනවා. නේද? අලුත් වලට මැෂින් අලුත් වලට පරණ බෑන්ඩ් එකට අපේ වගේක් තියෙනවනේ. නේද? ඒවයි සද්ද තියෙනවා හරියට. හරි. ඉතින් ඒවයි ජජ් ජජ් ජජ් ගාලා වැඩ කරන්න ගියාම හරියට සද්දයි. සද්ද වෙන මැෂින් තියෙනවනම් අපි මොකද ඇත්තට කරන්නේ? ඕනකට වැඩි සද්ද නැහැ. ආ නොයල් දාලා ග්‍රීස් දාලා ඉතින් ඒකට විසඳුමක් හොයාගන්න නිසා මැරින්න වලට බැන බැන ඉන්නේ නැහැ. සමහර මැරින් හරියට වැඩ කරන්නේ නැහැ වැඩ කරන්න ගියා. තේරෙද? මේකෙන් වැඩ කෙරෙන්නේ නැහැ සමහර ඒවා. පොඩි පොඩි වැරදි තියෙනවා. එතකොට මොකද කරන්නේ? මැරින්න වලට බැන බැන ඉන්නවද? නැහැ වැරදි හදන්න පුළුවන්ද කියලා බලනවා හදාගන්න බැරි නම් මොකද කරන්නේ? ආ මොකද කරන්නේ? කැමති කෙනෙකුට දෙනවා මේකෙන් ගහලා පුළුවන් නම් වැඩක් ගන්න කියලා නැත්තම් අපේ කර්මාන්ත ශාලාවේ ඔතන කර්මාන්තාලාව කියන්නේ ගෙදර නෙවෙයි කර්මාන්තාලාව කියන්නේ මට මම බැඳී නැති කරගෙන තියෙන නේද වස්තු නේද? ඒකට මගේ හිතෙන් අයින් කරලා දාන්න ඕනේ ඒවා. නේද? ඒවත් එක්ක විදු සම්බන්ධකම් තියාගෙන බෑ. හ්ම්. මේක විදර්ශනාවක්. මේ විදර්ශනාව මත කරගන්න එක ලේසි. ලේසි නැහැ. මේක මත කරගන්න නම් අපේ හිතේ ක්‍රියාකාරීත්වය දිහාවට ලොකු බැල්මක් දාන්න ඕනේ. ඒ සඳහා නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවා ගන්න ඕනේ. මම සත්‍යවිසුද්ධිය ගැන දේශනා කරපු වෙලාවේ නාම රූප ධිට්ඨිවිසුද්ධියේදී නාම රූප පරිච්ඡේදය ගැන ඕනෑ තරම් වැඩියෙනුත් එක්ක ඇති වෙනකම් කිව්වා. මම කියන්නේ ඇති වෙනකම්ම කිව්වා සමහර විදිහට දැන්වත් හාමුදුරුවෝ මේක නවත්තයි දන්නේ නැහැ. ඊළඟට කාංකායතන විසුද්ධිය ගැන ඇති වෙනකම් කිව්වා මටත් ඇති වුණා ඒක මම මග නවත්තලා ඊළඟ එකට කියලා. අනුතමයි මම ඔයගොල්ලෝ කියන්නේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැනත් ඇති වෙනකන් කිව්වා. ඥාන දර්ශන විසුද්ධිය ගැනත් ගොඩක්ම බණ කිව්වා. ඇඟිලි හොයාගෙන අහන්න පුළුවන්. ඒවා තුලින් අනාත්ම සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍ය සංඥාව දෙසරයක් තුන්තරයක් විතර නිවන් මාර්ග ධර්ම දේශනාවේ එකම බණ කිව්වා. ඉතින් එතකොට මාව පෝෂණය වෙලාද? ආහා පෝෂණය වෙන්න ඕනේ. ඒක වහා පෝෂණය වෙන්න ඕනේ. දැන් බලන්න ඕනේ මම මේ වගේ රසවත් තැනකට මගේ හිත අරගෙනද? මාව දූෂණය වෙන හැටි බලන්නකෝ. අන් අයගේ මම හැමදාම මතක් කරනවා අන් අයගේ වැරදි වැඩ මාව කවුරුත් වැරදි කරන්නේ කවුරුත් අනුවම විඳින්නේ. මට පනිස්මන්ට්. අනිත් අය වැරදි කරන්නේ. මාගේ නරකම උදාහරණයක් කියන්නේ වාහනේ යනවා. වීදුරු ඔක්කොම වාගෙන යන්නේ. කවුරු හරි වැරදි විදිහට පාරේ යනවා මගේ ඇඟට පොඩ්ඩක් අපලා. එයා ගියා. මං මං තනියම බායිනවා දාත් මිටි කනවා. ඈ අපරාධේ. තේරුමක් නැති තරහක් අපේ තුල මේ. එක්ද මේ ලෝකෙ ඉපදිච්ච අපි තරහ කියන එක ඇති වුනහම හරියට නිකන් සුචිලෝම ප්‍රේතයාට වාගේ. සුචිලෝම ප්‍රේතයා කියන්නේ තමන්ගේම ඇඟේ මයිල් තමන්ගේම ඇඟේ ඇනෙන කෙනෙක්. ඒ තරම් පාපී දේවල් කරපු එක්කෙනෙක් එයා හරියට දුක් විඳිනවා. මෙහෙම හැරෙනකොට එයාගේ ඇඟේ මයිල් එක එයාලා එයාගේ ඇඟේ ඉන්දිකටු වගේ ලොම් කියන කෙනාට කියන්නේ සුචිලෝම ප්‍රේතයා කියලා. තරහ කියන්නේ මට පෞද්ගලිකව දැනෙන දේ. මං කියන්නේ මේක ධර්මයේ එහෙම අර්ථයක් කළා නැහැ. නමුත් මට හිතෙන්නේ තමන්ගේම දේ තමන්ගේ නැගේ ඇනෙනවා වගේ තරහ කියන්නේ තමන්ගේම වැරද්ද තමන්ගේ නැගේ ඇනෙනවා වගේ හරියට දුක් විඳින කෙනෙක් තරහත් එක්ක ජීවත් වෙන අය හරි අසරණයි. ඒ අය දිහා බලන් දෙපා නරක විදිහට. ඒ අය දිහා අපි බලන්න පුරුදු වෙන්න ඕනේ රෝගීන් විදිහට. හැබැයි ඒකත් අනුම් පදේ විදිහට කියනවා මම දන්නවා නේ. අර තරහා ගිය කවුරු තරහා ගිය නෑ ඒ කාශපාන්දරු කිව්වා රෝගී කියලා රෝගී. කොහොමද කියන්නේ තරහා ගිය වෙලාවට ආයේ ඔක්කොම පාවිච්චි කරන එක තමයි. මොනවා හරි ඒ තරහා සංසිඳවන්න එයා දිහා බලන්න ඕන විදිය කියපුවාමත් ඒකත් පාවිච්චි කරනවා අනිද්ද. අnder මාත කතා හයනවා යට වෙන්නේ. අර මොකද්ද කියන්නේ කෙලිම කියනවා. පාෂ පහමුරුත් කිව්වා. හරි. දන්නේ ඔයා ඔය තරහා ගිල්ල නෙවෙයි තියෙන ඔය රෝගියෙක් තමයි. ඔයාගේ රෝගේ තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඕක අඩු කරගන්න. ඒක කියන්නේ ඉස්සෙල්ලා තමයි බලන්න ඕන මේ පැත්තටත් ඕනේ. හොඳටම හොඳටම හැදිලා තමයි මේ කියන්නේ කියලා. හරි. එන්නේ ප්‍රත්‍යවේක්ෂාව හරි අමාරුයි. Taman දිහා ඇත්ත ඇත්ත කියන බලන එක තරම් අමාරු දෙයක් මේ ලෝකේ තවත් නැහැ. Tamanගේ අඩුපාඩුව Tamanම හඳුනා ගන්න එක තරම් අමාරු දෙයක් තවත් මේ ලෝකේ නැහැ. ඒකට අපි ලෑස්ති නැහැ. ඒකට අපි ලෑස්ති නැත්නම් අපි නෙවෙයි. ලෑස්ති නැත්නම් අපේ හිත. ආන්‍යකින්ද ප්‍රත්‍යක්ෂා බණ ඕන වෙන්නේ. හරිද? මේක මට මගේ නායක හඳුනාගෙන ලැබිච්ච උපදේශයක්. මේ දැන් මේ ධර්ම දේශනාවට එන්න මොහොතකට ඉස්සෙල්ලා ඔය ධාතාවත් මට මතක් කරලා හරි මගේ ගුරුදේවෝත්තමයන්න් වහන්සේ මතක් කරා කාශ්‍යප දැන් දැන් ඉතින් මේ ඔය බණේ ප්‍රත්‍යවේක්ෂාව ගැන කියන්න ඕන කාලයයි නැත්තම් ඔක එක දිගට යනවා අකණ්ඩව යන්නේ නැහැ කවුරුත් නෙවෙයි මගේ නායක ස්වාමීන් වහන්සේ දැන් ඉතින් අඳුන්නා දුන්නාට කමක් නැහැ කොහොමද අය දන්නවා ශ්‍රී ලංකා රාමාන්‍ය නිකායේ අධිකරණ ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ ගෞරවනීය මහාචාර්ය අත්ංගනේ රතනපාල මහාස්වාමීන් තමයි මගේ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇතුළු අපේ නිකායේ බොහෝ ස්වාමීන් වහන්සේලාගෙන් අපිට බොහෝ උපදෙස් ලැබෙනවා. මේ ඒ විතරක් නෙවෙයි මේ මාධ්‍යාලය වගේ බොහෝ තැන්වලින් විශේෂයෙන් ධර්මාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේලාගේ ආභාරය ඇතුව තමයි උපදෙස් ඇතුව අත්නෝමත කියවේ කියලා බය තියෙනවා පින්නත් ඒකත් ප්‍රත්‍යක්ෂා කරනවා තව මේ මහා සංඝරත්නයත් වැඩ ඉන්නවා. අපි හොඳටම දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් ක්‍රියාත්මක කළ යුත්තේ ඒක බුදුරජාණන් වහන්සේගේම දේශනාව වෙන්න ඕනේ. නැත්තම් එතන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒකින්ද උන්වහන්සේලාගේ ගෞරවනීය මඟ පෙන්වීම යටතේ තමයි මේ කටයුතු සාර්ථක කරගන්නේ. ඒකින්ද උන්වහන්සේලාට අනේක වාරයක් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අපිව නිවැරදි මඟට ගැනීමට සහ විශේෂයෙන් මහ මුහුදට වැටිලා ගඟට වැටිලා පීනනවා වගේ වැඩක් මිනිසුන් අතර රැඳිලා ඉන්න එක. ඉතින් මට වස් කාලේ ගෝ පහ අඩු ඕ කවුරුම ස්වාමීන් වහන්සේලාටත් අපි මතක් කරන්නේ අපි කොතන හරි තැනක කාගෙන් හෝ යම් පෝෂණයක් වෙනවා නම් ගිහි ඇත්තන්ගේ තුළු ප්‍රසාදයට ලක් වෙනවා නම් ඒ හැම වෙලෙම නායක ස්වාමීන් වහන්සේ නමක් වෙනමක් පිරිසක් ගුරුකන්හි තබා ගන්න ඕනේ. නැත්තම් තනියෙන් ප්‍රත්‍යක්ෂා කරගන්න බැරි වෙනවා. නැත්තම් අපි හරියට මුලා වෙන්න පිළිරකඩ ගොඩාක් වැඩි. මුලා වෙන්න පිළිරකඩ වැඩි. බොහෝ කෙලෙස් බරිත ගිරියත්තන්. කෙලෙස් අඩු ගිහි වැඩි හිටියා ඉන්නවා. ඒ අය භූතන්නේ නෙවෙයි ඒ අය යෝජනා වශයෙන් යම් වැරද්දක් දැක්කම කියන විදිහට තියාගත්ත ප්‍රශ්නයක් නැහැ. හරි? ඉතින් ඒකින්ද මම මතක් කරන්න ඕන මම හිතන්නේ මම මතක් කරේ නෑ ඒක කියලා මට මතක. එක පාඩශාලාචාර්යණියක් මට හරි අමුතු පොතක් හදලා වෙලා තිබ්බා. මතක් කරන්න දෙවියන් තවටත් මතක් කරන එක නරක නෑ. එතුමිය මට හදලා වෙලා තියෙනවා මේ වැඩසටහන් කරද්දී හැකිනම් පාවිච්චි කරන්න අනේ හාමුදුරනේ දහස් වාරයක් සමා වෙන්න මට හිතෙච්ච දේ මම මේ කරේ. මෙන්න මේ විදිහට ඔබ වහන්සේ ඊටාම චතුරව මේ කටයුත්ත කරනවා. නමුත් ඔබ වහන්සේට පහසු වෙන්න මේ ධර්ම දේශනාවේ මාතෘකාව අන්තර්ගතය, සාරාංශය නැවත ඒක කොහොමද අවසාන වෙන කාලයේදී ආය සාරාංශගත කරන්නේ ඒ ටික ලියාගෙන එන්න පොඩි ලස්සනට හදපු කොලයක් මට පොඩ්ඩක් ෆීල් කරන් එන්න ලේසි වෙන්න හරිද ඉතින් මට හිතුණා ඒ වගේ අපිව ධෛර්යමත් කරන විදිහට බොහෝ අදහස් දක්වන විශේෂයෙන් මව්වරු ඉන්නවා ඉතින් ඒවා බොහොම වටිනවා වටින දේවල් අර සමහර නරක දේවල් කියනවා කියලා වටින දේවලුත් තියෙනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ ශාසනය ආරක්ෂා කරගත්තොත් වෙනවා ඒක විවෘත සංවාදයක්. ඒක විවෘත අභියෝගයක් අපි ඔක්කොටම ඒක බුදුරජාන් වහන්සේ කෙරෙහි කරන යුතුයකම. ඒකද අද දවසේ අපි එහෙම උනොත් සාකච්ඡා කරේ Taman Taman දිහා හැරිලා බලන්න ඇවිලා බැලිය යුතුයි කියන එකයි නැවත නැවත මතක් කරේ අනාත්ම හැඟීම් උපදිනවාද මෛත්‍රී හැඟීම් උපදිනවාද තරහ පාලනය වෙන හැඟීම් Taman තුලින් උපදිනවාද කියලා නැවත නැවත හැරිලා බලන්න කියන එකයි මතක් කරේ. ඒ නැවත නැවත හැරිලා බලලා අවශ්‍ය ධර්ම කරුණු Taman තුලින්ම උපදවා ගන්න පරණ බණ අහලා තවත් ධර්ම කරුණු හොයලා කල්යාණ මිත්‍රය ආශ්‍රය කරලා කටයුතු කරන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්න මේ හැම දිනාටම හැකියාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. නිසාවෙන් මේ ඇත්ත තමන්ගේ බාහුවලය යොදලා හරියම්ප කරගත්ත ධනෙ පාදම් කරලා මේ වගේ ධර්ම දානයක් මේ ඇත්තගේ නිවසටම රැගෙන ආවා. ඉතින් අපි බණ කියපු වාරයක් ගන්න මේ ඇත්ත බණ අහපු වාරයක් ගන්න ජනිතුනාව යම් පුණ්‍ය ශක්තියක් තියනවාද? මේ මැදිරියේ වැඩ ඉන්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම දෙනාට හේතු වේවා උතුම් නිවන අවබෝධය සඳහා මේ සේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම මේ ජීවිතේම අවබෝධ කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ සියලු කටයුතු කරගන්න හැකියාව ලැබෙන පින්වත් ධර්මාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේගේ ඒ කරුණාබර සාප්‍රතිහත වීරියෙන් තමයි මේ කටයුතු සම්පාදනය වෙන්නේ මේ වෙන නාලිකාවක්. උන්වහන්සේ ධර්ම කසලීප ස්වභාවයෙන් ඉන්නේ උන්වහන්සේට අපි හැමදිනම කුසල් වඩන වාරයක් වාරයක් ගානේ මේ පින් හේතු වෙලා හැකියක්මලින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාධාරණයක් ලෙස ඒ නිදුක් නිරෝගී භාවය ලැබෙන්නට මේ පින් හේතු වේවා බොහෝ කාලයක් අපි සමග මේ කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු